නිවන් මළුව ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමයි සංසුන් කර ගැනීමයි අදත් පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියදම් ස්වාමීන් වහන්සේ. නාමං නමන ලක්ෂණං රූපං රුක්ඛන ලක්ෂණං කියලා කෙටියෙන් තෝරනවා. අරමුණට නැමෙන ලක්ෂණ ඇත්තේ නාමයයි. සීතෝෂ්ණාදීන් විරක්ෂේ නේ රූපයයි. ඒ ගැන ඉතින් දිගව විස්තරයක් කළ යුතු තියෙනවා. ඉස්සෙල්ලා රූප කොටස තෝරගනිමු. සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදරු උපාදා රූපං ඉදං උච්චති රූපං. මහා භූත රූප සතරක් උපාදා රූප 24ක් මේකයි රූපී කියන්නේ. ලෝකේ යම්තා රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ 28ට අයිති. මහා භූත හතර කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකට මහා භූත කියන්නේ මහාන්ත පාකු භාවයෙන් මහා භූතා මහත්සේ පහළ වෙනවා. දැන් පොළොව මහත්සේ පහළ වෙනවනේ. ජලය, සාගරය මහත්සේ පහළ වෙනවා. ගින්න දැන් කල්පාන්ත ගින්නක බැලුවොත් විශාල ගින්නක් මහත්සේ පහළ වෙනවා. සුළඟ ඒත් එහෙමයි. කල්පාන්තයේ පහළ වෙන සුළඟ විශාල සුළංගේලියක්. ඒවා මහත්යේ පහළ වෙන බැවින්ද මහා භූත කියනවා. මේ පෘථිවි ආපෝ තේජෝ වායෝ සතර. ඒ වගේම මහා භූත සමාසිවක්. මහා භූත කියන අමනුෂ්‍යයන්ද අමනුෂ්‍යයන්ද දැන් ඔය මිනිසුන් ආවිෂ්ඨ වෙන අමනුෂ්‍යෝ ඒ අමනුෂ්‍යයා මාගස්ස වුණාම මේ මිනිස්යාගේ ඇතුළතද පිටද කියලා දන්නේ නැහැ. ඇතුළතද පිටද කියලා හොයන්න බෑ. ඒ වගේම මේ සතර මහා භූත රූප සොයන්න ලේසි නෑ. එක එකක් ගිලගෙන තියෙන්නේ. පඨවි ඇතුළේ ආපෝ තියෙන ආපෝ ඇතුළේ තේජෝ තියෙන තේජෝ ඇතුළේ වායෝ තියෙන හතර දෙනා ඔලොන් ගිලගෙන ඉන්නේ. ඇතුළත පිටත කියන්නේ බෑ ලක්ෂණ අනුව තමයි තෝරගන්නේ. ඒ වගේම තවත් මහා භූත සමාධි කියලා ඒ වචනේම තෝරනවා යක්ෂණියන් යක්ෂණියන් ඔය කාන්තාර මාර්ගවල ඉස්සර දැනුත් ඇති අපි දන්නේ නැහැ මුණ ගැහිලා නැහැ අපට කාන්තාර මාර්ගවල ඒගොල්ලෝ මවා ගන්නවා ගාන්ධාරව නගර කියලා ඒක නැතුම් ගැයුම් කෙලි සෙල්ලම් කෑම බීම තියෙන මහා සම්පත් ඇති නගරවල් මවා ගන්න අය පාරවල් වල මිනිස්සු යනකොට ඔයාට ගොඩුණෙන් පස්සේ අල්ල ගන්නවා. ඒ වාගේ මේ මහා භූත එකතු වෙලා තවස්සන ලෝක ධාතු රාස උන්ගේ වාසනයට ගන්න. ලස්සන ලස්සන ඉතින් රූපම ආපාන ස්ත්‍රී රූප පුරුෂ රූප කුමරු කුමරියන් මම ආපාලා එහෙම පිටින්ම ගිල ගන්න. ඒ නිසා මහා භූත යක්ෂණීන්ද සමාන බැවින්ද මහා භූත කියනවා. වංචකත්තා අභූතේන මහා භූත. නැති දෙයකින් රවස් වෙනවා. නැති දෙයකින් රවස් වෙනවා කියන්නේ පඨවි කර්කශ ලක්ෂණයක්. ඔහුගේ කර්කශ ලක්ෂණයව හංග ගන්නවා. ආපෝ රැගිරණ ලක්ෂණය, තේජෝ සීතෝසුන් ලක්ෂණය, වායෝ සැලෙන පිම්බෙන ලක්ෂණය. ඒවා ස්වરૂපයේ හංගගෙන බොහෝම ලස්සන රූපමවාපා. ඒ මවාපාලයක අභූතේන වංචේති. නැති දෙයක් වංචා කරනවා. මේක අභ්‍යන්තරේ බහැලා බලනවා මොකෝ. මොනවාක සුබ දෙයක් නෑ. ඔක්කොම රැවටිලා. ඒක රැවටිලා ඇති කරේ මේ මහා භූත හතර දෙනා. සා නැති දෙයකින් වංචා කරන බැවින් මහා භූත කියනවා. අනික තමයි මහා විකාරකෝ මහා භූතා. මහා විකාරකෝ කියන්නේ කියන්න බැරි තරම් පුදුම වෙනස් වීම ඇති කරනවා. දැන් මේ මහා පෘථිවිය එය පිටින්ම භූමිකම්පා වලින් විනාශ වෙනවා. ඒ වගේම කල්ප විනාශද ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේම ජලය විනාශ වෙනවා, සුළඟ විනාශ වෙනවා, ගින්න විනාශ වෙනවා. ඔක්කොම මහා විකාරයටපත් වෙනවා. දැන් ওই ගින්නෙන් කල්ප විනාශනෝටි කියලා කියනවා මේ මුළු දර්ශන කෝටි ලක්ෂයක් සැප එහෙම පිටින්ම ගිනි අරගෙන දැවෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඒ මහා විකාරයට පත්වෙන බැවින්ද මහා භූතය. දැන් මේ බාහිර වස්තු ගැන කෙසේ වෙතත් අපේ ශරීර අභ්‍යන්තරය ගැන බැලුවාම පඨවි ධාතුව උස්සන් වුණොත් එහෙම මුළු ශරීරය දරදඬු වෙලා ගල් ගැහිලා මැරෙනවා. අද තියෙන්නේ ලස්සන පණිවිඩයක් තියෙන විසුද්ධි මාර්ගය. ඒ කියන්නේ දැන් කාෂ්ඨ මුඛ කියලා සර්ප වර්ගයක් කියනවා. කාෂ්ඨ මුඛ. ඒ සර්පෝ මිනිසෙකුට දෂ්ට කළොත් එහෙම ඒ පුද්ගලයා හැම පිටින් දර දඬු වෙලා මැරෙනවා. ඒ වගේ තමයි පඨවි ධාතුව කුප්ත වුණාම කොහොම ශරීරය දරදඬු වෙලා විනාශ වෙනවා. ඒ වගේම කූතිමුඛ කියලා සර්ප විශේෂයක් ඉන්නවා. කූතිමුඛ කියන සර්පයේ දැස්කගෙන අඟ ඔක්කොම කුණු වෙලා ජී වෙනවා. ඒ ආපෝ ධාතු ප්‍රකෝපයෙන් සිදුවෙන්නේ එහෙමයි. ආපෝ ධාතු ප්‍රකෘති වුණාම ඒ ශරීරයෙන් පිටින්ම ජීදී වර්ණය හැදිලා ඉතින් ඕජා ගලලා මැරලා යනවා. අනේක අග්නිමුඛ කියලා සර්ප කොටාසයක් ඉන්නවා. එතකොට ඒ සර්පයන් දස මුළු ශරීරෙම දන්න පටන් ගන්නවා. දැවිලා විනාශ වෙනවා. ඒ වගේ තේජෝ ධාතු උස්සන් වුණාම ඇස් දනවා පපුව දනවා, ඇඟ දනවා, මුළු සර්වාංගම දැවිලා දැවිලා විනාශ වෙනවා. ඊළඟට වාකමුක කියලා තව සර්ප කොටසක් තියෙනවා. ඒගොල්ලෝ දස්කපලත් එහෙම මුළු සර්වාංගම කෑලි කෑලි කෑලි කැඩෙනවා. ඒ වගේ වායෝ ධාතුක පිටුනාම ශරීරයේ අවයව ඔක්කොම කැඩෙන දැන් අංශ භාගය හැදෙනවා. තව තව දේවල් හැදිලා කැඩලා බිඳලා යනවා. ඒ වගේ මහා විකාර වෙන බැවිලොත් මේ සතර පිටිනවා මහා භූත කියලා. සෝත පඨවි ධාතුව, කරකස ලක්ෂණය ආකෝ ධාතුව, පග්ඝන ලක්ෂණය තේජෝ ධාතුව, උන්හත් ලක්ෂණය වායෝ ධාතුව, විස්සම්මන ලක්ෂණයයි. උපාදා රූප කිව්වේ උපාදා රූප 20. උපාදා කියන්නේ මේ හතර දෙනා නැත්නම් පවතින්නේ මේ හතර දෙනා මේ සම්බන්ධව හේතු වෙලා තමයි අනිත් රූප පහළ වෙන්නේ. මොනවාද? චක්කු, සෝත, ඝාන, ජීවහා, කායකන ප්‍රසාද රූප පහයි. වර්ණ වර්ණ ශබ්ද ගන්ධ රස කියලා විශේෂ රූප හතරයි. ඊළඟට හදේ රූපයයි, භාව රූප දෙකයි, ජීවිතේන්ද්‍රයේ රූපයයි, ආහාර රූපයයි කියන 18යි. ඊළඟට පරිච්ඡේද රූපය කියන ආකාශ රූපය. කාය විඤ්ඤාත්ය, වශී විඤ්ඤාත්යයි. ලහුතා මුදිතා කම්මඤ්ඤතා තුනයි, උපචේ සංතිති ජඩතා අනිච්චතා හතරයි සියල්ල විශේෂයි. එතන 24ක් වෙන උපාදාන රූපය. චක්ෂු ප්‍රසාදය කියන්නේ අපි පසුගිය දවසෙත් ඒක තේරුවා. රූප දැකීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි චක්ෂු ප්‍රසාදය. ශබ්ද ඇසීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි සෝත සෝත ප්‍රසාදය සෝත රූපය. ආග්‍රහණ කිරීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ලක්ෂණයයි ප්‍රසාද ලක්ෂණය ගාහන ප්‍රසාදයි. රසෙන්දීමේ ආශාව නිදහස් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි ජීවහා ප්‍රසාදය. ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහස් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාද රූපය කාය ප්‍රසාදය. වර්ණ රූපේ නම් ඒ සතර මහා භූත රූපයන්ගේම ආකාරයක් තමයි වර්ණ රූපී. නම් පාට පාට ඒකෙන් නිල් පාට, කහ පාට, සුදු පාට, මද තේ පාට, ඔයගේ මහස් එළිය, හඳ එළිය, තරු එළිය, පහන් එළිය ඔය ඔක්කොම ඒකට උස්මි ටිකන් ඔක්කොම වර්ණ රූපේ. ගන්ධ රූපේ, ශබ්ද රූපේ නම් මේ ශබ්දය. ඔයගෙම කනට හමුන ශබ්දය. ගන්ධ රූපේ නම් ඉෂ්ඨානිෂ්ඨ නැත්නම් සුගඳ දුගඳ. රස රූපේ නම් ඒ වගේම චිත්ත රස, කටුක රස, අඹුව රස, පහන රස, මිහිරි රස ඔය ලෝක රස වර්ග. ඊළඟට පොට්ටබ රූපේ නම් පඨවි, තේජෝ, වායෝ තුන. ඒක පොට්ටබ රූප වෙනම අපි කියලා තියෙන නිසා රස දක්වා හතරයි වෙන් කළගත්තී. ඊළඟට භව රූප, ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය. ඊළඟට හදේ රූප, මනෝ ධාතු, මනෝ විඥාන ධාතුන්ට ආශ්‍රය වෙන හෘද වස්තු රූපේ. ජීවිතේන්ද්‍රයේ රූපය කර්මජ රූප කලාපයක් ගානේ රූප පාලනය කරන රූපය ජීවිතේන්ද්‍රිය රූපය. ඊළාට ආහාර රූපය සෑම රූප කලාපයකම තියෙන ඕජාස්තමක මේ ඕජා කියලා රූපයක්. සුද්ධාස්තක රූපයේ අටවෙනි එක ඕජා. ඒක රූප ප්‍රදුන්න ශක්තිය කියන නිසා ආහාර රූප කියනවා. ආකාශ රූප කියන්නේ රූප පරිච්ඡේද කරන කියන්නේ රූප කලාප වෙන් කරන්නේ අහසෙන්. ඒක අමුතියෙන් උපදින බින්ද රූපයක් එහෙම නෙමෙයි. රූප කලාප වෙන් කරවීමයි. ඒකට කියන්නේ කන මේ දොරටු කියන අපේ ශරීරය දැන් නාසිකා දොරටු, කන්නක් ඡිද්ද, නාසිකා ඡිද්ද, මුඛ ඡිද්ද, ආදි වශයෙන් ශරීරයන් සා විවෘතයන් කියන ඔක්කොම ආකාශ ධාතු. ඒ හැර සෑම රූප කලාපයක් ගානේ කලාපෙන් කලාපයට වෙන් කරන සියුම් ආකාශ තියෙනවා. ඒවා පරිච්ඡේද රූප. ඊළඟට කාය විඤ්ඤාති, කාය සැලවීම, කාය විඤ්ඤාතිය. යම් කිසි කරුණක් වටහා ගැනීමයි කාය විඤ්ඤාතිය ඇති කරන්නේ. කාය විඤ්ඤාතිය. වචී විඤ්ඤාතිය වචනෙන් පිටවෙන ශබ්ද රූපයේ අනුව කරුණක් වටහා ගැනීමේ හැඟීමේ රූපේ වචී විඤ්ඤාති බොහොම සියුම් දෙයක් මේ දෙක. ලහෝතා කියන්නේ අර රූප කලාපයන්ගේ සැහැල්ලු බව. මුදිතා කියන රූප කලාපයන්ගේ මොලොක් බව. කම්මඤ්ඤතා කියන රූප කලාපයන්ගේ නැමන සුළු බව. උපචේ කියන්නේ රූප කලාපයක් පළමුවෙන් හට ගන්න බව. සංතති කියන්නේ එක රූප කලාපයක් හටගෙන ඒ රූප පරම්පරාවේ නැවත නැවත හට ගැනීම. ඊළඟට ජරසා කියන්නේ හටගත් රූප කලාපයෙහි සිටි අවස්ථාව. මේ අනිච්චතා කියන රූප කලාපයන්ගේ බිඳින අවස්ථාව. ඒ කියන රූප ඔක්කොම උපාදා රූප 24යි මේ 4යි 28යි. කලාප වශයෙන් බෙදෙනවා. කලාප කියන්නේ මිටි මිටි වෙනවා තියෙන්නේ. තනිකන්ියම් පහළ වෙන්න බෑ. ඔය 24ේම 28ේම තියෙන සුද්ධාශ්‍රක කියලා කොටසක්. ඒවා අවිනිර්භෝගයි. වෙන් කරන්න බෑ. ඒ යට හැමදාම <clears throat> එකට සම්බන්ධයි. එකක් එකට වෙන් කරන්න බෑ. එතකොට මේ අවිනිර්භෝග රූප අට එක තමයි අනිත් ඒවා සමේ යෙදෙන්නේ. දැන් චක්කු දසක කිව්වහම අවිනිර්භෝග රූප 8යි චක්සු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රයයි. ඒ 10 තමයි චක්කු දශකක මෙතිය. සෝත දශකයේත් එහෙම සුද්ධාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි සෝත ප්‍රසාදයයි. ගාහන දශක සුද්ධාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි ගාහන ප්‍රසාදයයි. ජීවහා ජීවහා දශකයේ සුද්ධාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි ජීවහා ප්‍රසාදයයි. කාය දශක සුද්ධාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි කාය දශකයයි. කාය ප්‍රසාදයයි. ඊළාට ඉත්ත්‍යේන්ද්‍රිය සුද්දාස්ක ආසයි ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භාව රූපයයි. පුරුෂේන්ද්‍රිය සුද්දාස්ක ආසයි ජීවිතේන්ද්‍රයයි පුරුෂේ භාව රූපයයි. හදේ වස්තු රූප හදේ වස්තු රූප දශකයේ හදේ දශකයේ නැත්නම් වස්තු දශකයේ සුද්දාස්ස කාටා ජීවිතේන්ද්‍රයයි හදේ වස්තු රූපයයි ඔච්චරයි දශක කලාප කියන්නේ එතකොට දශක කලාප හැර තා තියෙනවා නවක කලාපයක් ඒ කියන්නේ ජඨරාග්නේ තියෙනවා අපේ ශරීරයේ ආහාර දිරවන ජඨරාග්නේ තියෙනවා සුද්ධාස්තකට ජීවිතේ ඉඳලා. ඒක මේ ප්‍රසාද රූප නෑ. තවත් තියෙනවා දැන් සංකාප තේජෝ. සංකාප තේජෝ කියන්නේ අපේ ශරීරයේ උණ රෝග. උණ රෝග හට ගන්නා මේකට කියනවා සංකාප තේජෝ. ඒකටත් තියෙන ජීවිතයේ ඉඳලා නවක. එතන සුද්ධාස්තකට ජීවිතේ ඉඳලා කියන කර්මජ රූපයක් තියෙනවා. ඊළඟට පරිධාන තේජෝ ඒ කියන්නේ ඇඟේ දාහය ඇති කරනවානේ ශරීරයේ දැවිලි. ඒක පරිධානයේ වේකෙස් ජීවිතේන්ද්‍ර රූපයේ තියෙන ජීවිත නව රූපේ. සුද්දාශගත ජීවිතේන්ද්‍රයයි. ඊළඟට ජීර්ණ තේජෝ අපේ ශරීරයේ වයස්ගත කරනවානේ. ඉෂගෙස්ස දීමුදත් හැලින් ආදී වයස්ගත කරන තේජෝ ධාතුව. ඒකේ තියෙන ජීවිත නව රූප කලාපේ කර්මය. ඊළඟට උද්ධංගම වාසා ඒකෙත් තියෙනවා අර වගේම ජීවිතේන්ද්‍ර නවක අධෝගමා වාත කුචිසයා වාත කොට්ටසයා වාත අංගමංගානුසාරී වාත වාත කොටාස පහකම තියෙනවා කර්මජ ජීවිතනාක රූප කලාපයක් එතකොට කොහොම සියල්ල එක්කාසු කරගත්තොත් මේ කර්මජ කලාප ඔක්කොම 19ක් නෙමෙයි 9ක් තියෙනවා චක්කු දශක සෝත දශක ගාහන දශක ජීවා දශක කාය දශක ඉති භව දශක පුරුෂ භව දශක වස්තු දශක එතන අර්ථ ජීවිත විතර නවතියි එතකොට මේ ඔක්කොම කර්මජ රූප කලාප. ඊළාට මේ ශරීරයේ තියෙන චිත්තජ රූප කලාප 8ක්. ඒ මොනවාද? සුද්ධාස්තකේ. කණිකර සුද්ධාස්තකය චිත්තජ රූප හට ගන්නවා. දැන් අපි කිසි ව්‍යායාමයක් නැතුව ශරීර රූප කලාප ඇතුළු සුද්ධාස්තක හට ගන්නවා චිත්තජ සිත නිසා. ඊළඟට සද්දනාවක. සිත නිසා ශබ්දයකුත් ඇති වෙනවා. ඒකට මේ සුද්ධාස්තකයයි සද්දයත් එක සද්දනාම රූපය ඇති වෙනවා. කාය විඤ්ඤාති දශක. එතකොට සමහර විට මේ වචී විඤ්ඤාති දශක. වචී විඤ්ඤාති දශක. සුද්ධාස්තකයයි සද්ද රූපයයි වචී විඤ්ඤාතියයි දශකයක් ඇති වෙනවා. ඊළඟ ලහෝතා වේකා දශක සිත නිසා උපදින රූප කලාපයන්හි සුද්ධාස්තකයයි ලහෝතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 11 කුත් පහළ වෙනවා. ඒ වගේම <clears throat> ලහෝතා මුදුතා කම්මඤ්ඤතා ඊළඟට කාය විඤ්ඤාති ලහෝතා විද්වාදශක කාය විඤ්ඤාතියයි ලහෝතා මුදුතා කම්මඤ්ඤතා හතරයි සුද්ධාස්තකයයි 12 කුත් කලාපයක් තියෙනවා. වචී විඤ්ඤාති ශබ්ද ලහෝතාදී තේරසක ඒ කියන්නේ සුද්ධාස්තකයයි, වචී විඤ්ඤාප්තියයි, ඡද්දයයි, ලහතා මුදතා සම්මාඤ්ඤතා ওই 13ක් තියෙන ඒ කලාපයේ. කොහොම සුද්ධිතේ කලාපතන හයක් කියවුණානේ. හයන්නේ කියවුණේ. ඊළඟට උතුජ කලාප හතරක් තියෙනවා. උතු කියන්නේ තේජෝ දහසයෙන්. තේජෝ දහසයෙන් හට ගන්න සුද්ධාස්තකයක් තියෙනවා. තනිකර රූපාට පමණ සුද්ධාස්තකයේ. ඊළඟට සුද්ධාස්තකයයි ඒ ශබ්ද නාමකයයි. ශබ්ද නාමකයත් ඇතිවෙනවා තේජෝ ධාතුවේ. ඊළඟට ඊළඟට සුද්දාස්තිකයයි ලහුතාදී තුනත් එක සද්ද ලහුතා මේ තේර මේ ඒකාදශකයක් තියෙනවා. උපසමුත්‍රාණ 11 රූප කලාපයක් තියෙනවා. 11 මිතියක්. සුද්දාෂ්ටකයයි නවතා මුදිතා කම්මඤ්ඤතා තුන 11යි. සුද්දාෂ්ටකයේ සහ සද්ද නවතාදී ද්වාදශකයේ කියලා තියෙනවා මිතියක්. සුද්දාෂ්ටකයයි සද්ද රූපයයි නවතා මුදිතා කම්මඤ්ඤතා තුනයි 12යි. ඔය විදිහට උතුජ කලාප හතරක් තියෙනවා. ඊළඟට ආහන්‍ය රූප කලාප දෙකක් තියෙනවා. සුද්ධාස්නිකේ තියෙනවා, ලෞකාගේ ඒකාදශකයේ තියෙනවා. ඒ ආහාරජ කලාප. මේ සීලොම මිති කර්මජ, චිත්තජ, කුතුජ, ආහාරජ. වශයෙන් මේ ශරීරේ කොටස් බෙදලා තියෙනවා. දැන් විපස්සනා භාවනා වදන කෙනෙකු කලාප වශයෙන් ඉස්සෙල්ලා ධාතු හතර දැකලා ඊට පස්සේ කලාප වශයෙන් තමයි දැකින්නේ. කලාප වශයෙන් දැක්කම එක එක කලාපයක රූප වෙන වෙනම බලනවා. දැන් අපි යම් කිසි කෙනෙක් පළමුවෙන් අර කෂණාලෝකයේ හෘද වස්තුවට විහිදුවලා හෘද වස්තුවේ රූප කියන මිති හයක්. ඔව් මිති හය තෝරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ධාතු හතර තෝරගෙන ඒකේ රූප මිති හය තෝරගන්න. රූප කලාප හය. හෘද වස්තුවේ කලාප හය කාය දශක, භව දශක, වස්තු දශක කියලා 10 මිති තුනයි. චිත්තජ සුද්ධාස්ස, උතුජ සුද්ධාස්ස, ආහාරජ සුද්ධාස්ස කියලා එතන සුද්ධාස්තක කලාප 3යි. එතන 24යි 30යි 54යි. ඔය කලාප 6 තෝරගෙන එක එක කලාපයක් ගන්න අර රූප වෙන්කොට බලනවා. රූප 54ක් වෙන් කරලා බලනවා. එතකොට චක්ෂු ප්‍රසාදයේ චක්ෂු ගෝලයේ තුල ওই 54 ඔය වගේම තියෙන වෙනස වෙන්නේ එතන අර වස්තු දශක වෙනකොට චක්කු දශක කියනවා. සෝත ප්‍රසාදයේ අසුරුපට රූප 54 තියෙනවා. එතන තියෙන සෝත දශකයේ වෙනවා අර වස්තුදසක වෙනකොට. ඊවහා ප්‍රසාදෙත් එහෙමයි. කාය ප්‍රසාදයේ ඇසුරු කරගෙන රූප තියෙන 44යි. එතන මේ කාය දසකයි භව දසකයි දෙක තියෙනවා. වෙන කාය දසකයි භව දසකයි මිති දෙකයි 10 ඒවා අතේ මිති තුනයි. සියල්ල 44යි. එතකොට ওই විදිහට මේ වස්තු කොටාසල ශරීරයේ චක්කු සෝත ගාන જીවහා කාය හදේ කියන වස්තු රූප හයේ රූප ටික වෙන් කරගන්නවා ඊළඟට ජස්නාග්නියට යොමු කරලා ආලෝකය ඒ ජස්නාග්නිය කියන ජීවිතනාක කර්මජ රූපය අහුල ගන්නවා දැන් ඒක ශරීරයක තියෙන කර්මජ රූප ඔක්කොම දැක්කා වෙනවා ඊට පස්සේ තමයි උපජ රූප බලන්නේ චිත්තජ රූප බලන්නේ චිත්තජ රූප බලනකොට අර වගේම දැන් ශරීරයේ තියෙනවා චිත්ත සමුත්‍රාණ සුද්ධාස්තක රූප. ඒ වගේම චිත්ත සමුත්‍රාණ සද්ද නවක රූප. චිත්ත සමුත්‍රාණ වචී විඤ්ඤාස දසක රූප. චිත්ත සමුත්‍රාණ කාය විඤ්ඤාන්ති රූප. ඔක්කොම එකක් එකක් ගන්න වෙනව බලන්න තියෙනවා. ඊළඟට උතු සමුත්‍රාණ රූප කලාප හතර බලනවා. ආහාර සමුත්‍රාණ රූප කලාප හතර බලනවා. ඒවායි අර බෙදි බෙදියන් හැටිත් බලනවා. දැන් උපසමුණ්ඨා රූප කලාපයක් ගත්තාම ඒකේ තියෙන තේජෝ දාපයෙන් තව රූප පරම්පරාවක් උපදිනවා අපට. ආහාරජ රූපීටත් වඩා උපදිනවා. ආහාරජ රූප කලාපයෙන් රූප කලාපයක් උපදෙව්වාම ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. තේලි තේලි අතුපතර යනවා. එහෙම තමයි ශරීර වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප ශරීරයේ සියල්ල දැක ගැනීම රූප පරිග්‍රහණයයි. ඊළඟට ශරීර අභ්‍යන්තරේ නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම තියෙන ඔක්කොම චිත්තචෛතසික ධර්ම ලෞකික වශයෙන් එනකොට 81ක්. ඒ 81කින් යෝගාවචරයට බලන්න නොලැබෙන සිත් කීපයක් තියෙනවා. ඒ මොනවද? රහතන් වහන්සේලාට ලැබෙන මේ මහා ක්‍රියාශීල සතරේ. නාට මහා ක්‍රියාශීල සතරයි හසිතෝත්පාදයයි 9යි මහන්සත ක්‍රියාසිත 918. ඔය ක්‍රියාසිත පොතු ජනුවට ලැබෙන්නේ නැහැ. ඒක නික්ලේශී රහතන් වහන්සේට ලැබෙන්නේ කහුලන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුමාන වශයෙන් ඉතින් විදර්ශනා කරන්න පුළුවන් අනිච්ච ලක්ෂණය. ඊළඟට අරූප දැන් මනුෂ්‍ය ලෝක උපන් කෙනෙකුට මහත්ගත විපාකසිත නමය අල්ලගන්න වෙන්නේ. ඒකත් අනුමාන වශයෙන් විපස්සනා කරනවා මිසක් Tamange සංඛාණය පහළ වුණා කියලා විනාශනා කරන්න ලැබෙන්නේ නැහැ. මහාගති විපාක කියන්නේ රූපාචර විපාක සිත් පහයි අරූපාචර විපාක සිත් හතරයි. උතර ලෝකෝත්තර සිත් කොහොමවත් විපස්සනාට ගන්නේ නැහැ. දැන් එතකොට අර 81ක් හෝ ලෞකික සිත් අතුරින් මේ 18යි අර 9යි 27ක් අඩු කරලා ගන්න ඕනේ. 18යි 9යි 27ක් අඩු වුණාම කීයද 81න් 61යි තව හතක් අඩු වුණාම 54යි නේ 54යි නේ 54යි නේ ඒ 54 තමයි දැන් පුදුගෙන කෙනෙකුට සිත් වශයෙන් අහුලන්න වෙන්නේ විපස්සනා කිරීමේදී. හැබැයි මේ ඡායසික 52 තියෙනවා. දැන් සිත එකක් වශයෙන් ගත්තට සිතේ ක්‍රියාකාරීත්වය අනුව නම් ගොඩක් භාවිතා කරන්න වෙනවා. ප්‍රතිසන්දි සිත, භාංග සිත, චුති සිත කියලා තුනක් තියෙනවා. එතකොට පංචාද්වාරික සිත් අතරෙහි පංචාද්වාර වර්ජන සිත, චක්කු විඥාන සිත, සම්පටිච්ඡන සිත, සම්පීන සිත, වෝත්තපන සිත, කාමාචර ජවන් සිත. කාමාචර ජවන් කියන ලොකම මේ කුසල ජවන් කුසල ජවන් ඒවා. ඊළඟට සෝතද්්වාරික වශයෙන් නම් සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ඕවා ඒ සිතේ අවස්ථා භේද. ඒතකොට මනෝද්වාරික ජවන් සිත් වලදී මනෝද්වාරා වාජිනහා ජවන් සිත්. ඊළඟ සදාරම්මන සිත්. මෙන්න මේ සිතේ අවස්ථානුකූලව ඒ ඒ සිත් කොටස් වෙන් කරගන්න තියෙනවා. ඒවා වෙන කරගන්න ලේසි ක්‍රමය තමයි අර සිත ආවර්ජනා කිරීමේදී වීති සිත් අනුව බැලීම. නැත්තම් වෙන වෙනම බැලුවාට අහු වෙන්නේ නැහැ. දැසල සිත කියන කාර්මුණු දැන ගැනීම. ඊළඟට චෛතසික ධර්ම 52 කියන්නේ දැන් සිතේ අවස්ථා ભેද කරන ප්‍රතිසන්දි කියන්නේ එහා භවයෙන් චුත වී මෙහා භවයේ මුලින්ම හට ගන්න විපාක සිත. ඒක ප්‍රතිසන්දි විපාක සිත. භවංග කියන්නේ ප්‍රතිසන්දි විපාක සිත හා සමාන භව විපාක සිත. සිත කියන්නේ ඒකමයි. පංචද්වාර වර්ජන සිත කියන්නේ යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දොරටුවකට හමු වුණා නම් භවංගයේ සැලී, භවංගයේ සිඳී කොයි දොරටුවද මේක ලැබුණේ කියලා සයාබන් මුසාබාද සිතනවා පංචඅද්වාර වර්ජන සිත්තික ක්‍රියාසිතයි. රූපයක් නම් රූපාරමුණ මේ දකින චක්කු විඥාන සිතේ තින්දී. සද්දයක් නම් සද්ද විඥාන සිත. ගන්ධයක් නම් ගන්ධ ගාහන විඥාන සිත. රසයක් නම් ජීවහා විඥාන සිත. පරිත් දැන ස්පර්ශයක් නම් කාවිඥාන සිතේ. ওই විදිහට අර පංචද්වාරාවර්ජන සිතෙන් තීරණය විමසන රූප මේ වර්ණේ ගැන දෙයක් ඒ දොරටුවට සම්මුඛ වෙනවා. ඊළඟ සම්පටිච්ඡන කියන්නේ දොරටුවෙන් ගත් අරමුණ පිළිගන්න ආකාරයෙන් ඇතිවෙන විපාක සිතක්. සම්තිරණ කියන්නේ ඒ පිළිගන්න ආකාරයෙන් ගත් අරමුණ නැවත තීරණ කරනවා වගේ හිතක්. ඒවා විපාක සිතක්. වත්තපණ කියන්නේ මේ විවස්ථාපනය කියන්නේ බෙදෙන තැන. බෙදෙන තැන කුසල පැත්තටද අකුසල පැත්තටද බෙදෙන තැන. ඔත්පනේ ක්‍රියාසික. ගමන් සිත් කියලා කියන්නේ තමන් ගන්න අරමුණු කෙරෙහි විශේෂයෙන්ම විශේෂයෙන්ම දැඩි ලෙස අරමුණු ගන්නා සිත් පහක් හතක් තමයි ජවන් සිත් කියලා කියන්නේ. ඒ වේගවත්කම නිසා තමයි ජවන කියලා කියන්නේ ඒකට. කදාරම්මන් කියන්නේ ජවන් සිතෙන් ගත් අරමුණ නැවත භවංගතයට නිශ්චල ගන්නා වූ විපාක සිද්ද එකක් සදාරම්මන කියන්නේ. ඒක මනෝද්වාර වර්ජනය කියන්නේ ඒ මනසකම මනෝද්වාරයට වරමුණු වරමුණ ජාන්සිත බවට හසුරුව පමුණවන්ද භවංගේකයි ජාන්ත අතරේ පහළ වෙන ආවර්ජන සිද්ද තමයි මනෝද්වාර වර්ජන සිද්දේ ක්‍රියාසිත. ඕමන් සිතේ අවස්ථා ටික ඉක්ම වෙන් කර ගන්නවා. ඊළඟට රූපාරූප ධ්‍යාන ශිත් එක වෙන් කර ගන්නවා. රූපාතර ධ්‍යාන, පළවෙනි ධ්‍යාන, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, හතෙන් කෙනෙකුට පස්වෙනි ධ්‍යාන. ඊළඟට අරූප සමාපatti හතර. ඒවා ඔක්කොම එකින් එකට වෙන් කරගෙන දැනගෙන තියා ගන්නවා. ඊළඟට චෛතසික වශයෙන් පස්ස කියන්නේ අරමුණ ස්පර්ශ කරන චෛතසිකයක්. වේදනා කියන්නේ අරමුණ රස විඳ ගන්නා චෛතසිකයක්. සංඥා කියන්නේ අරමුණ හැඳින ගන්නා චෛතසිකයක්. චේතනා කියන අරමුණේ චිත්තචෛසිකම් හසුරුවන චෛසිකයක්. ඒකත් ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණේ සිත යොමු කරන සිතක්. ජීවිතින්ද්‍රිය කියන්නේ ඒ අරමුණේ හැතිරෙන සිත් පවත්වාගෙන පාලනය කරන චෛසිකයක්. මනසිකාර කියන්නේ අරමුණට සිත යොමු කරන චෛසිකයක්. විචාර කියන අරමුණට නංවන චෛසිකය. විචාර කියන අරමුණේ හසුරුවන චෛසිකය. අදිමුක්ඛය කියන්නේ අරමුණ ස්ථිරව පිහිටන ඡයසිතයක්. වියලි කියන්නේ උත්සාහ කරන ස්වභාවය ඇති ඡයසිතය. ප්‍රීතිය කියන්නේ අරමුණේ පිනවන ඡයසිතය. ඡන්දය කියන්නේ ඒ අරමුණ අරමුණු කිරීමේ ඕනෑකම දක්වන ඡයසිතයක්. ඔය 13යි. අකුසල පැත්තේ මෝහය කියන්නේ ඇත්ත ඇති සැකයෙන් නොදැක වහන ඡයසිතයක්. අහිරික කියන්නේ ලැජ්ජාව නැති බව. අනුත්ප්ප කියන්නේ බය නැති බව. පාපයට බය නැති බව. උද්දච්ච කියන්නේ ඉතින් විසිරෙන ස්වභාවය, සැලෙන ස්වභාවය. ඊළඟ ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. ditthිය කියන්නේ අරමුණේ වැරදි ලෙස ගන්නා ගන්නා ස්වභාවය. මාන්නය කියන්නේ අරමුණු මැන ගන්නා ස්වභාවය. ඊළඟට දේශය කියන්නේ අරමුණේක ගැටෙන ස්වභාවය. ඉස්සා කියන්නේ අරමුණු නුරුස්සන ස්වභාවය. මච්චරය කියන්නේ අරමුණ සංගවන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ස්වභාවය. කියන කියන්නේ ඡායසිකයන්ගේ චිතේ මැලිකම. හිද්ද කියන්නේ ඡායසිකයන්ගේ මැලිකම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතන ස්ථිර පිළිගන්න බැරිකම විචිකිච්ඡා. ඔය අකුසල දහම් හතර. ඊළඟට සෝබන සිත් අතුලේ සෝබන සිත් තුන තියෙනවනේ 25ක්. එයින් පරිණික ශ්‍රද්ධාව කුසල් අරමුණේ සිට පහදවන ස්වභාවය. සතිය කුසල් අරමුණු එළඹ සිටින බව. සීලී පාපයට ලැජ්ජා බව, පොත්පත් පාපයට භය බව, අලෝභ අරමුණේ නොඇලෙන ස්වභාවය, අදෝස අරමුණේක ගැටෙන්නේ ස්වභාවය මෛත්‍රිය. සතර මධ්‍යස්ථතා ඒ අරමුණු කෙරෙහි චිත්තචෛසිකයන් සමව පිහිටුවා ගන්න බව. කාය ලහතා චිත්ත ලහතා චෛසිකයන්ගේ සහල්ු බව, සිතේ සහල්ු බව. කාය මුදුතා, චිත්ත මුදුතා, ඡායසිකයන්ගේ මුලක් බව, සිතේ මුලක් බව. ඒ වගේම කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ඡායසිකයන්ගේ සංසිද්ධියම සිතේ සංසිද්ධිය. ඊළඟට කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, ඡායසිකයන්ගේ නැමෙන සුළු බව, සිතේ නැමෙන සුළු බව. කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, ඡායසිකයන්ගේ දක්ෂතාව චිත්තයේ දක්ෂතාව. කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා චෛසිකයන්ගේ ඍජු බව, අවංක බව, ප්‍රඥා සිතේ අවංක බව. ඊළඟට පඤ්ඤේන්ද්‍රිය. පඤ්ඤා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දක්න ආලෝකයක්. කරුණා මුදිතා දුකටපත් වූවන් ගැන හිතේ ලය උණු වෙන ස්වභාවය. දුකෙන් මුදවා ගැනීම ආකාරයෙන් පහළන චෛසිකයක්. මුදිතා අනුන්ගේ සම්ප්‍රඥාන සතුට වෙන බව. ඊළඟට සම්මා වාචා අකුසල් සතරෙන් වළකින බව. සම්මා කම්මන්ත කායික අකුසල් තුනෙන් වළකින බව. සම්මා ආජීව වැරදි ජීවිකාවෙන් වළකින බව. එතකොට මේ එතන සියලු 25යි අතන 14 අතන 13 සියල්ල 52යි. මෙන්න මේ කියන චිත්තාශක ධර්මයන් තමයි විපස්සනාට ගනු ලැබෙන්නේ. එතකොට දැන් විපස්සනාවට බැසගත් යෝගාවචරයා සමාධි ශක්තිය සම්පූර්ණ කරගෙන සමාධි ආලෝකය තමන් පැත්තකින් ඉඳලා ටෝච් එකක් ගහනවා වගේ ශරීරයට ආලෝකය විහිදුවනවා. භෝසෙන් කරන්නේ පිටපැත්ත ඉඳලා බලන හැටියට, කැලේක ඉඳලා. බලනකොට මේ ශරීරයේ ඉස්සෙල්ලා අතපාග අඳ ඇස ඉස්ස කඳ පේනවා. ඊට පස්සේ ශරීරයේ නොපෙනී ගිහිල්ලා නිකන් සුදක් වාගේ දැකින් ලැබෙවි. ඒ සුඩක් වගේ දකින් ලැබෙන මුළු ශරීරයේම තියෙන කාය ප්‍රසාදයේ මුල් කොට ඇති තත්ත්වයක්. ඊට පස්සේ නිකම් මේ ඊටාම සියුම් සියුම් මధుර දැල් කොටු කොටු ආවේ මේ ශරීරයේ ආකාශ ධාතින් වෙන් වෙච්ච රූප කලාප ගොඩ ගොඩවල් දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ආලෝකය තාත් පැහැදිලි කරලා බැලුවාම ඒ කොටු කොටු වගේ තියෙන සිවුම් කලාප ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර දකින්න පුළුවන් ලක්ෂණ වශයෙන්. ඊට පස්සේ අර සුද්ධාස්තක අටම දකින්න පුළුවන්. ඊට පස්සේ ඕන කෙමින් හදේ වස්තු රූපේ තෝරගෙන ඒකට විහිදුවල තමයි ඒ රූප ටික බලන්නේ. ඊළඟට චක්කු වස්තුවට බලනවා. සෝත වස්තුවට, ගාන වස්තුවට, ජීවා වස්තුවට, කාය වස්තුවට අර ආලෝකයේ විහිදුව විහිදුවා ඒ රූප කලාපයෙන් කරගෙන බලනවා. ඊට පස්සේ ඝටනාග්නියට ආලෝකය විහිදුවලා එතන රූප කලාව බලනවා. ඊට පස්සේ හදේ වස්තු රූපේම තියෙනවානේ චිත්තජ සුද්ධාස්තකේ, උතුජ සුද්ධාස්තකේ, ආහාරජ සුද්ධාස්තකේ ඔක්කොම බලන්න වෙන්නේ සුද්ධාස්තකේ. චිත්ත සමුත්ථාන සුද්ධාස්තකේ ඉස්සෙල්ලා බලනවා. ඊළඟට සමුත්ථාන සුද්ධාස්තක බලනවා. කොහොම එක එක ඒ සමුත්ථාන අනුව රූප කලාපයෙන් කරගෙන බලනවා. ඒකකින් යෝගාවචරයාට බොහොම ලොකු විනෝදාත්මක දෙයක් වෙනවා බොහෝ පැහැදිලිව දකින්න පුළුවන් නිසා. කිසි මහන්සියක් නැහැ. අර දැන් වෛද්‍යවරු අර එන්ඩොස්කෝපිය ලැබුවට ආලෝකය දාලා බලන්නේ. ඒ වාගේ තමයි ඊට වඩා බොහෝම සේ දහස් ගුණයෙන් පැහැදිලිව දකින්න පුළුවන්. අර දකින්නේ විද්‍යුත් උපකරණයකින්. මේ දකින්නේ ආධ්‍යාත්මික විද්‍යාවකින්. කියන්නේ ප්‍රඥා ආලෝකයෙන්. මේක බොහොම නිවැරදි. අරක සමාස වර්ධින්නත් පුළුවන්. ඒක මේ ද්‍රව්‍යාත්මක නිසා. එතකොට මේ විදිහට රූප කලාප සියල්ල දැකලයි ඊට පස්සේ ආනපානෙන් පළවෙනි ධ්‍යානෙ සම්මාදිනවා. ඒක ඇතුලේ චිත්තජාතික ඔක්කොම විපස්සනා කරනවා දකිනවා. දෙවෙනි ධ්‍යාන සමාධන ඒකෙන් නැකලා ඒක චිත්තචෛතසික විපස්සනා කරනවා තුන්වෙනි ධ්‍යාන සමාධන ඒකෙන් නැකලා ඒක චිත්තචෛතසික විපස්සනා ඔහොම ආනපාන සතියෙන් ධ්‍යාන 4 ඊළඟට ශරීර කොට්ටාස ධ්‍යාන 32 ඊළඟට මෛත්‍රී ධ්‍යාන 528 ඊළඟට මේ අසුබ කියන්නේ අවිඥානික දස අසුබ ධ්‍යාන ඒවා ඊළඟට බුද්ධ අනුස්සතිය ලබාගත් උපචාර සමාධි ඊළඟට මරණානුස්සතිය ලබාගත් උපචාර සමාධිසි ඔක්කොම වෙන වෙනම බලමින් විපස්සනා කරනවා කියන්නේ වෙන් කර ගන්නවා. ඊළඟට කසින භාවනා තුළින් හීන කසිනේ සම්යෝජන ඒක එකක් එකක් ගන්න තියෙන චිත්තචෛතසික බලන. ඔහොම කසින 10න්ම එක එක කසිනේකින් ලැබෙන එක එක ධ්‍යානයක් පාසා සම්යෝජි සම්යෝජී චිත්තචෛතසික බලනවා. ඕජී ප්‍රශ්න සමාපත්තියම බලනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ජීවිතයේදී මේ ජීවිතයේ යම්කිසි හිතින් කරපු කුසල් තියලා වෙන්නේ. දැන් අපි හිතමු ධ්‍යානෙට සමාදින්න ඉස්සර උපචාර කුසල් සිදු වුණා. උපචාර කුසල් මනෝද්වාරිකනේ ඒවා බලනවා. ඒවා චිත්තචෛතසික බලනවා. ඔක්කොම බලනවා. ඊට පස්සේ තවත් තමන් භාවනා කරපු දේවල් එහෙම නැත්නම් හිතින් හිතපු යම් යම් කුසල කර්ම තියෙනවා. ඒ ඔක්කොම මනෝද්වාරික වශයෙන් ප්‍රයත්න ඇති බලනවා. ඊට පස්සේ පංචාද්වාරික වශයෙන් කුසල් සිත් පහළ වෙච්ච ඇති චක්ෂුද්වාරික කුසල් සිත් තමා ජීවිතේ පහළ කරගත් අවස්ථාව මතක තියෙන යමිනෙහි කරනවා. ඇහෙන් දැකලා කුසල් කරුට ඇති. සම් කනින් ශබ්දහල කුසල් කරුට ඇති. ගන්ධ සෝඳන ආග්‍රහණයෙන් කුසල් කරුට ඇති. රස විඳින්මින් කුසල් කරුට ඇති. ශරීර ස්පර්ශය නිසා කුසල් කරුට ඇති. ඔක්කොම දොරටු වශයෙන් පංචාද්වාරික කුසල චිත්ත වීති එකක් එකක් ගන්න බලනවා. ඒ කුසල චිත්ත වීස බලනකොට අර වාගේ පංචද්වාර වාගේ සිතේ බලනවා, චක්කු විඥාන සිතේ බලනවා, සම්පටිච්ඡන සිතේ බලනවා, සංකීර්ණ සිතේ, වොත්තපන සිතේ, ජවල් සිතේ ඔක්කොම බලනවා. ඊළඟට සිතින් සිදුවෙච්ච අකුසල ධර්ම බලනවා. අකුසල විතරක අනුව. ඊළඟට සිතින් සිදුවෙච්ච ඒ අකුසල විතරක ඔක්කොම බලලා පංචද්වාරික වශයෙන් සිදුවෙච්ච අකුසල තියෙනවා. ඒවත් ආවර්ජනා කරන. ඔහොම ජීවිතේ පුරා සිදුවෙච්ච කුසල අකුසල කර්ම නැව සාමාජනා කරමින් ඒවා චිත්තචෛතසික ධර්ම ඔක්කොම දැක ගන්නවා. මේ මාධ්‍යාත්මික චිත්තචෛතසික කොම දැක ගැනීමෙන් ඒවට ආධ්‍යාත්මික නාම රූප දැක්කා. ඊට පස්සේ බාහිර බාහිර වස්තු වෙත හිත යොමු කරලා බාහිර රූප කලාප බලනවා. අනිත් සත්‍යයන්ගේ චිත්තචෛතසික බලනවා. ඒ අනිත් සත්‍යංග බානකොට එක එක නගෙන බලලා ඉවර කරන්න බැරි නිසා පොදුවේ බලන්නේ සම්පූර්ණ මේ කරලා ඊට පස්සේ තමයි ඒ නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කරලා ඊට පස්සේ ප්‍රත්‍ය පරිග්‍රහයට හැරෙනවා. ප්‍රත්‍ය පරිග්‍රහය කියලා කියන්නේ මේ නාම රූප කවද්ද හටගත්තේ කොහොමද හටගත්තේ? ඉතින් පටිසන්ධිය දක්වා බලලාගෙන ගිහිල්ලා පූර්ව ජාතියේ චුතිය බැලුවාම චුතියට මුලින් ඇතිවෙච්ච මරණාසන ජවම් විත්‍යාහු වෙනවා. මරණාසන ජවම් විත්‍යයට ප්‍රතිවේක්ෂය අපේ නිතර කියන අවිජ්ජාසන්න උපාදාන චේතනා කර්ම කියන මේ හේතු පහ අහු වෙනවා. එතකොට හේතු පහ අනුව සිදුවෙච්ච කුසල කර්මෙන් මේ ප්‍රතිසන්දිගත ඇති පෙනී යනවා. ඔන්න හේතුඵල සම්බන්ධ පැති කරගත්ත. එතකොට අතීතයේ අවිද්‍යාව නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ සංහා නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ උපාදාන නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ කර්ම චේතනා නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ කර්ම භවය නිසා වර්තමාන ප්‍රතිසන්දි ඔක්කොම චිත්තචෛතසික සම්පෙන්නණය කරලා බලනවා. ඊට පස්සේ වර්තමාන ප්‍රතිසන්දි චිත්තචෛතසික ධර්ම ස්කන්ධ වශයෙන් බලන්නේ රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥානස්කන්ධ ස්කන්ධ වශයෙන් බලලා ඊට පස්සේ මේ පංචස්කන්ධය මේ නිසා ඉතින් රූපස්කන්ධේ විඥාණයට ප්‍රත්‍යක්ෂ කරලා බලනවා. විඥාණයෙන් නාම රූප කොට ප්‍රත්‍යක්ෂ කරලා ස්කන්ධ වශයෙන් බලාගෙන යනවා. ඊට පස්සේ බලනවා චිත්තචෛතසිකයන්ගේ හේතුඵල සම්බන්ධතාව. බොහොම බොහොම මේ තීක්ෂණ රාගය පැහැදිලි මාර්ගයක්. ඕම හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සොයාගත්තන් පස්සේ මේ නාම රූපයන්ගේ තවත් ත්‍රිලක්ෂණයට හරවන්නේ නැහැ. ඊට ඉස්සර තියෙනවා තව වැදගත් කාර්යයක්. ඉතින් රූප කලාප රූප 28ම අරගෙන එක එක රූපයක තියෙන ලක්ෂණ කියලා ස්වභාවයක් ඒක බලනවා. රසය කියලා ක්‍රියාකාරීත්වය බලනවා. ඊළඟට පච්චුපට්ඨාන කියලා එක හිතට අරමුණේ නැති බලනවා. පදස්ථාන කියන්නේ ඒකට ආසන්න හේතුව බලනවා. ඔබදේට එකක් එකක් ගානේ මේ චක් ලක්ෂණ රස පච්චුපට්ඨාන පදස්ථාන වාන රූප 28 බලනවා, ඡායිතික 51 බලනවා, සිත් වේලියේ බලනවා. ප්‍රතිසන්දි සිතේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදස්ථාන භවංග සිතේ, ත්‍ුති සිතේ, ආවර්ජන සිතේ විවිධ සිත්වල එකක් එකක් ගන්න ලක්ෂණ රස පච්චපත්තන පදත්තන් බලන්න ඕනේ. දැන් ඒ ඒ ටික කලයන් පස්සේ ඒ යෝගාවතරයට බලන් දෙයක් ආ ඉතුරු නෑ. ඔක්කොම නාම රූප සියල්ල අල්ලාගත්තා. ඔකට කියනවා සංඛාර විචිනනය කියලා. සංස්කාර ධර්මයන් සොයා ගැනීම. ඒකට උපමාවකුත් කියනවනේ. අර ගෙදරකට නාගයෙක් ඇතුල් වුණා. ඇතුළු නම් ප්‍රශ්න හරි බයක් ඇතිල ඔක්කොම ගෙයින් පිට වෙලා ඉතින් දැන් ඔයා හොයනවා එළිය දාන්න. එළියට දාන්න. හොයනකොට හොයනකොට ඉතින් තැන් තැන් වල හැංගිලා ඉඳලා එක තැනක් දැක මෙන්න අහුණා. දැන් ඉතින් සකස් නැහැ. අය තැන් තැන් වල ඉන්නවා කියලා බයක් නැහැ. ඉන්න තැන දැක්කා. ඊට පස්සේ අල්ලගෙන එළියට දාන්න හැටි තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඥානවන්තයාකට තියෙනවා සර්පයන් අල්ලන අජපත දණ්ඩ කියලා අග දෙබල මේ මේ බලයක් තියෙන දිග 100ක්. එක බෙල්ලට කියලා සද කරලා මණ්ඩක් දාගෙන බෙල්ල. ඒක ඇදගෙන යනවා. තරපරාල දුවන්න බෑනේ කකුල් නෑ. ඉතින් ගිහිල්ලා ඈතට ගිහින් දානවා. තරපයාට හානි කරන්නේ. ඉතින් මිදුලන් පස්සේ මිදුලන් පස්සේ ඉතින් බලක් නෑ යාගෙන මිදුලා. ඒ වගේ තමයි ඒකම දක්වන්නේ ප්‍රශ්න භාවනාව. දැන් එකකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක්කන් පස්සේ ඔන්න දැන් ඉතින් ලක්ෂණ පච්චුපට්ඨාන පදත්තාන තොක්කෝම දැක්කන් පස්සේ හරවන්නේ පිටලක්ෂණ විපස්සනා. දැන් තමයි සම්මස්න ඥානෙ. ඉතින් ඉහාට ඔයට මුලින් තියෙන්නේ කොහොම මේ ඥාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප වෙන් කර ගැනීම ඥාන. බොහොම තීක්ෂණ දෙයක්. ඊට පස්සේ ඉතින් චත්තාලීස ආකාර මහා විපස්සනාවට අනුව එක එක රූපයක් එක එක නාමයක් හරවන 40 40 ආකාරයෙන් ත්‍රිලක්ෂණයට. ඒ කියන්නේ එක එක රූපයන් පඨවි ධාතුව අනිච්චතෝ අනිච්චා පලෝකතෝ අනිච්චා චලතෝ අනිච්චා පබංගුතෝ අනිච්චා අද්දෝතෝ අනිච්චා ඔහොම කියනවා විපරිණාම ධම්මතෝ අනිච්චා ආසාරකතෝ අනිච්චා විභවතෝ අනිච්චා මරණ ධම්මතෝ අනිච්චා ඒ වාගේ අනිච්ච ලක්ෂණ 10 අහු වෙනවා. දුක්ඛ ලක්ෂණ 25ට අනුව එකක් පාසා හරවනවා. අනත් ලක්ෂණ පහක් දැකින් එකක් ගන්න හරවනවා. ඉතින් යෝගාවචරයයකට මහ කීඩාවක් වගේ. ඒයි ඔක්කොම දැන් Taman දන්නවා. ඔක්කොම දැන් අහුලාගෙන තියෙනවා. අර අතරගත දෙයක් ගණන් කරගෙන කියන්න වගේ එකක් එකක් ගන්න ඉතින් ලක්ෂණයට හරවන. ආයෙකින් ඉතුරුවක් නැහැ. අය දැක්කේ නැහැ කියන්නේ ඒ සියල්ලම දැක ගැනීමෙන් යෝගාවචරය අන්තිමේදී මහත්ම ප්‍රීතියකට පත් වෙලා මුළු ජීවිත කවදාකෝ නලපු විපස්සනා ආලෝක පහළ වෙනවා. ඒක තමයි අර උද්‍යාවේ ඥාන වෙලා ලැබෙන ආලෝකය. ආලෝකෝ පීති පස්සද්දී අදිමුක්ඛෝ චපංගහෝ සුඛඥාන මුපට්ඨාන උපේක්ඛාච නිසංසති කියලා තියෙන කරුණ 10ක් ওই 10න් ඔක්කොම හරි කීපයක් හරි පහළ වෙනවා. එතෙන්දී යෝගාවචරය මුලා නොවි ඒ එනේන ආලෝක ප්‍රීති ඔක්කොම හරවනවා පිටලක්ෂණයයි. ඒක ඉතුරුක් කරන්නේ නැහැ. ඒක ධ්‍යානයක් ඒක මාර්ගයක් ඵලයක් කියලා රැවටෙන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වෙන්නේ. උද්‍යාවිය ඥාන වෙලා. ඒ උද්‍යාවිය කියන එකත් අර සමපලස් ආකාරයකට බලන්න තියෙනවා. උදේ 25යි වය 25යි. උදේ කියන්නේ ඇතිවීම ක්‍රම 25යි, එය 25 ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ රූප සත්‍යක අරූප සත්‍යක කියලා තියෙනවා. මේ භංගානුපස්සනාවදි කරන විපස්සනා. ඒක බොහොම තීක්ෂණයි. බොහොම බොහොම සියුම් රූප සත්‍යක. ඒ ක්‍රමයෙන් රූප කොටස ඔක්කොම අතුරක් නැතුව විපස්සනා කරනවා. නාම කොටස ඔක්කොම විපස්සනා කරනවා. ඊට පස්සේ තින් ඒ අතරතුරෙන් ඒ භංගානුපස්සනා ඥානයේ විශේෂ සම්පූර්ණයෙන් පස්සේ අයි කිසි පමාවක් නැහැ භය උපචාරණ. ආදීනව නිබ්බිදා මුචිතකාමිතා පරිසංකානුපස්සන සංකාරුපේක අවස්ථා ඔක්කොම සම්පූර්ණ වෙනවා ඒ සංකාරුපේක ඥානයට ආහම යෝගාවචරය දැන් සියල්ලම නාම රූප දැක්කා ඒ අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කා ඉතුරුක් නැති විපස්සනා කළ අවසానයි දැන් තියෙන්නේ ගොඩ මෙගොඩ පේන තත්ත්වයට හිත සමිනී බවයි. ඉතින් උපේක්ෂා කියන්නේ ඒකයි. දැන් අර සොයන සොයන සොයාගත්තා දැකලා දැකලා ඒක අවබෝධය ඇති කරගත්තා. ඊට පස්සේ දැන් ඒ සංස්කාරය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන දෙයක් නැති හේතු එක පාටම සමාධිමත් වෙනවා. ඒක අර ධානයෙන්ම සමාධියට පුදුම සාන්ත සමාධියක් වෙනවා. බොහොම සාන්ත බොහොම ප්‍රණීත. ඉතින් යෝගාවචරය හරියට අර කඳු මුදුනකට ගිහිල්ලා නැවතුණා වාගේ. දැන් කන්දේ නගිරවට මහන්සිය යනවා. මුදුනට ගියන් පස්සේ හැටි නිමිලන් පස්සේ හරිම ශාන්ත බවක් දැනෙනා වගේ තමයි ඔය සත්‍ය තම සංකාරිතේකා කියන සත්‍යක ආහම. ඉතින් ඇතන් කෙනෙක් උතෙන් දැවිලා හිතන හා දැන් දැන් මාර්ගඵල හරි කියලා. ඒක සමතන තැන. නමුත් ඉතින් නියම ඥානවන්ත යෝගාවචර රැඳෙන්නේ අවස්ථානුකූලව තේරුම්ගෙන දැන් මේ ඒ සංකාරිතේකා මට්ටමට ආවන් පස්සේ යෝගාවචරය තියෙන ඉතින් නිතර නිතර නිතර ඒක ක්‍රමානුකූලව තා ප්‍රගුණ කරගන්න එකයි. ප්‍රගුණ කරගෙන යනකොට තමයි යම් දාසක ඍතු සත්‍රාය, භෝජන සත්‍රාය, ඒ වගේම සමාජ ධර්ම සමන සත්‍රාය, පුද්ගල සත්‍රාය වැනි කායට හිතට සංසිඳීමක් ඇති වෙන හැටි ප්‍රයත්නකොත් ඒ වගේම ඉන්ද්‍රිය බල බොද්ධංග මාර්ගාංග කියන මේ ධර්ම ශක්තිය බලගත් බවටපත් වූ අවස්ථාවකදී තමන්ගේ හේතු සම්පත් පිළි තිබුණා නම් අන්න ඒ සංඛාරුපේක්ඛා ඥානයෙන් නැගිටලා සත්‍යං ලෝමික ඥානෙ නමින් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. මාර්ග චිත්ත වීතියෙන් ප්‍රතිකර්ම ඉස්සෙල්ලා මනෝද්වාර ආවජන සිතෙන් සංස්කාරයක් අරමුණු කරනවා. විපස්සනා නෙමෙයි. ඊළාට පරිකාරම උපචාරං ලෝම කියන සිත් තුනකින් සංස්කාරයන් අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් ශනිකව විපස්සනා කරනවා. ඒකට කියනවා දැන් අපි හිතමු අනිත්‍ය වශයෙන් නම් මෙනෙහිුනේ අනිත්‍ය වශයෙන් ඒ තුනෙන් මෙනෙහි වුණා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛ කියලා. අනිමිත්ත විමෝක්ෂය කියන දොරටුව කියන එකයි අදහස. ඊළාට ගෝත්‍ර භූහිත පහළ වෙනවා. ඒකෙන් කරන්නේ විපස්සනා නෙමෙයි. මාර්ගයෙන් දකින්න තියෙන නිවන අරමුණු කිරීම මාත්‍රයයි. ඊට පස්සේ ඊළඟටම ඇති වෙනවා මාර්ග චිත්තය. මාර්ග චිත්තයෙන් කෙලීම නිර්වාණ ධාතුව අනිමිත්ත ලක්ෂණ වශයෙන් අරමුණු කරනවා. එතකොට දුක්ඛ ලක්ෂයේ පිරිසිදු අවබෝධ කළා වෙනවා. සමුදය සත්‍යයේ ප්‍රමාණිකට ප්‍රහාණය කළා වෙනවා. මාර්ග සත්‍යය වැඩුවා වෙනවා. ඊළඟට ඵල සිත් දෙකක් පහළ වෙනවා. මාර්ගසිත නිරුද්ධ වෙනකොට ඵල සිත් දෙකක් පහළ වෙනවා ලබාගත් මාර්ගයෙන් අරමුණු කර නිවන් අරමුණු කරගෙන මාර්ගයෙන්වත් නිවනම අරමුණු කරගෙන ඵල සිත් දෙක පහළ වෙනවා අනිමිත්ත ලක්ෂණ නිවද. එතකොට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය ලක්ෂණය වැටහිච්ච නිසා අනිමිත්ත විමෝක්ෂණුක එයින් ලැබුණු මාර්ගයයි ඵලයයි නිවනයි තුනටම කියන අනිමිත්ත විමෝක්ෂ කියලා. අනිමිත්ත විමෝක්ෂ. යම් කිසි කෙනෙකුට අර පරිකාර මුපචාන අනුලෝම තුනේදී දුක්ඛ ලක්ෂණය වැටහුණා නම් ඒකට කියනවා අපනිත විමෝක්ෂ මුඛ එතකොට එයින් ලැබෙන මාර්ගයයි ඵලයයි නිවනයි අපනිහිත විමෝක්ෂ කියලා හඳුන්වනවා. නිර්වාණය වැටෙන්න අපනිහිත ලක්ෂණය. යම් කෙනෙකුට පරිකාර උපචාර අනුලෝම කියන සිත් තුනට වැටුනේ අනාත්ම ලක්ෂණය නම් ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂ මුඛ. මේ මාර්ගයයි ඵලයයි නිවනයි තුනට කියනවා ශුන්්‍යත විමෝක්ෂ. ඒක නිවන් අරමුණු වෙන්නේ ශුන්්‍යත ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයෙන් කෙනෙකුට වැටහෙන්නේ ඔහුගේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අදිමාත්‍රයි වැඩිින් තියෙනවා. අපරිහිත වශයෙන් දුක්ඛ ලක්ෂණය වැටහෙන්නේ ඔහුගේ සිතේ සමාධි ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. සංයති මොක්ෂ මුඛ ඇති වෙන්නේ ඔහුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. එනිසා ඉන්ද්‍රිය තුනේ භාවිතාවන් වයි ওই අවස්ථා තුන සම්මුඛ වෙන්නේ. කාගේවත් නියමෙන්නේ නෙමෙයි. එතකොට මෙන්න මේ කෙලෙදේට ඒ සෝතාපට්ටි මාර්ග චිත්ත වීති නිමුණාට පස්සේ හිත භවංගගත වෙලා ප්‍රත්‍යේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙන්න තියෙනවා. පළමුවෙන්ම භවංගෙන් නැගිටලාවිලා තමා පහළ කරගත්ත මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතියක් පහළ වෙනවා. ඒකට කියනවා මාර්ග ප්‍රත්‍යේක්ෂා වීතිය කියලා. ඒ වීතිය එකක් නෙමෙයි. ඒ වීථියකින් අය භාගතල අයමත් ඒ වීථිය අයමත් ඒ වීථිය කියලා මාර්ගය ආවර්ජන කරන වීථිසිට තේලි තේලි ගොඩක් යනවා. ඊට පස්සේ ඵලය අරමුණු කරගෙන වීථිසිට තේලි තේලි යනවා. ඊළඟට තමා අරමුණු නිර්වාණය අසවල් ලක්ෂණ නිර්වාණය අරමුණු වුණා කියලා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ප්‍රත්‍යක්ෂ ඥාන වීථි තේලි තේලි පහළ වෙනවා. ඉතින් නුවණ ගොඩාක් දියුණු කෙනෙකුට නම් මෙතෙක් කෙලෙස් නැති වුණා කියලා ප්‍රහීනව කෙලෙස් ආර්ජනා කරන ඥාන වීති පිළි පහළ වෙනවා. ඒ වගේ මෙතෙක් තමයි කෙලෙස් ඉතුරුයි කියලා අවබෝධ කරගන්න ඥාන වීති පිළි පහළ වෙනවා. ඕම් ප්‍රත්‍යක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙනකොට යෝගාචරය අමුතියෙන් කවුරු සහතික දෙන්න ඕනේ නැහැ. Taman දැනගන්නවා. මේ අසවල් මාර්ගයේ පාරේටපත් වෙන්නේ කියලා. ඉතින් තවත් දුරට විපස්සනා කරගෙන යන්න පුළුවන් නම් ඉතිරි මාර්ගඵල සම්බන්ධවත් පාරමිතා වැඩිලා තිබුණා නම් අයමත් උද්‍යමයේ ඥාණයෙන් පටන් ගන්නවා. පිටලක්ෂණ පිටලක්ෂණයෙන් පටන් ගන්නවා. ඒකට ඉහාම ඉතින් අන්තිමේදී එතෙන්දී පරිපරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ වෙනුවට පහන වෝදාන කියලා. ගෝත්‍රභෝ කියන්නේ ඊට පස්සේ. ගෝත්‍රභෝ කියන්නේ සෝවාන් මාර්ගයට මුලින් ලැබෙන සිතේ පමණයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන තුනට මුලින් ලැබෙන ගෝත්‍ර භූ වෙනුවට පහළ වෙන්නේ වෝදාන කියන සිත. වෝදාන. ඒ නමින් කියෙන්නේ මොකද ගෝත්‍ර භූ දැන් නැහැ. පුතුජින ගෝත්‍ර ඉක්මවා ගිය නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නාම රූප අරමුණු කරලා විපස්සනා වීති වර්ධනය කරලා මාර්ග ප්‍රාතිගමනයේ දක්වා යන්නේ. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උමේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ